කොච්චර ගැඹුරු සත්‍යයක් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ හොයාගෙන තියෙනවද? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කොහොම කෙනෙක්ද? මේ නිකන් සීනි බෝල වගේ දේවල් නෙමෙයි. මෙච්චර ගහම්බීර සුන්දර දහමක් පෙන්වන උත්මය කොහොමද? අසාමාන්‍ය කියන්න පුළුවන් ද ගුණයක්? කියන්න බෑ. කිව්වනම් අසාමාන්‍ය වෙන්නේ නැහැ. අපට මනින්න පුළුවන් යහපත්. අතහාගතස්ස බෝධින් අරහං සම්මා සම්බුද්ධ විජයචන සම්පන්නෝ. මේවා කියන්න පුළුවන් ඒවා නෙමෙයි. මේවා අනන්ත අප්‍රමාණයි. අනන්තං අප්‍රමීයම්. ඒ උත්තමයාගේ බුදුමුවින් පිට වෙච්ච වචනේ ඒ ප්‍රායෝගික ප්‍රතිපදාව මම හිතා ගන්න බෑ. දුර්ලභව බුද්ධප්පාදෝ දුර්ලභයිනේ. කවුද මේ ධර්මයක් ගෝචර කරගන්නේ? ප්‍රඥාවන්තය විතරයි නේද? වින කාහනදව තේරෙන්නේ. කවුදෝකට අනුගත වෙන්නේ? මේ නිත්‍ය වශයෙන් සංඥාව අරගෙන ප්‍රකල්පන කරගෙන ඒ ඒක සත්‍යයි කියලා ඉදාගෙන ඉන්න ඉන්න අයට විවිධ දේවල් තියෙන්නේ සත්‍යයි මුසාවාදන ප්‍රශ්නයක් තියෙන්නේ. ඔය නිසා නේද? මම ඔබට නිතර පැහැදිලි කරන්නේ ලෝකේ සාධාරණ අසාධාරණ අදාළම නැහැ කියලා. අසාධා සාධාරණයකට යන්න තියෙන අසාධාරණයක් නිසා සාධාරණ අසාධාරණ දෙකම කතාව ඉක්මන දහමකට අසාධාරණ ඉක්මන සාධාරණයකට ගිහිලා මොනව කරන්නද? සාධාරණ අසාධාරණ දෙකම ඉක්මවන දහමකට අසාධාරණ ඉක්මවලා සාධාරණට කියලා මොනව කරන්නද? මේ දෙකම නොයදෙන දහමක් බුදුරන් වහන්සේගේ ධර්මයේ. අර තූණ ගමේ සිද්ධියේදී ආනන්ද ස්වාමිපාදයන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා ඇස්පන අපිට පෙනෙන වතුර ගන්න බැරි ලිඳට යන්න තරම් ඇයි ඒ කෝණේ ඇයි ඒ කෝණේ තමයි පින්වතුනි ලෝකයේ සාධාරණේ අසාධාරණේ දෙකම නිස්සබහ වෙන දෙයක්. දෙකේම කතාව යෙදෙන්නේ නැහැ. සත්‍ය අසත්‍ය සත්‍ය මුසාව කියන කතා දෙකම යෙදෙන්නේ නැති දහම අපගේ සාස්තුන් වහන්සේ ඉස්මතු කරපු දහම. අසාමාන්‍යයි, අද්විතීයයි, අපමෙයයි, අසංහීරයි, අසංකුප්පයි කියලා එකට වෙන වචන නැහැ කියන්නේ. හොඳට තේරුම් ගන්න.